සන්තුට්ඨස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්සති සද්ධාවන්ත පිනතුනි හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ ධර්ම දේශනාව සඳහා අනුරුද්ධ සූත්‍රයේහි මහා පුරුෂ විතර්ක අතර දෙවන මහා පුරුෂ විතර්කය වන සන්තුෂ්ඨිතාවය පිළිබඳව දැක්වෙන සූත්‍ර පාඨය අපි මාතෘකා කරන්නට යෙදුනේ ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කර දීම වශයෙන් අද ධර්මදේශනාව පවත්වන්නට. පසුගිය සතියේ ධර්මදේශනාවේදී සාමිස සතුට සහ निराමිස සතුට පිළිබඳව අපි කතා බහ කළේ ඒ අතර සාමිස සතුට යතා ලාභ සන්තෝෂය යතා බල සන්තෝෂය යතා සාරුප්ප සන්තෝෂය වශයෙන් කොටස් තුනකින් හඳුනා ගත යුතු බවත් ඒ අතර යතා ලාභ යතා බල සන්තෝෂයන් පිළිබඳවත් අපි පසුගිය දේශනාවෙහිදී පැහැදිලි කරන්නට යෙදුණා යතා බල සන්තෝෂය ගිහි පින්නතුන්ගේ පැත්තෙන් කොයි ආකාරයෙන් හඳුනා ගත යුතුද කියන බව අපේම දේශනාවේදී අගභාගයේ පැහැදිලි කරන්නට යෙදුණා. භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තත් ඒ ආකාරයෙන් කටයුතු කරන්නට හැකියාව තියෙනවා. තමන්ට ලැබෙන නිලතල, බලතල, එවැගේම අධිපතිකම් මේවා දරන්නට තමන්ට කොච්චර බලය තියනවද කොච්චර හැකියාව තියනවද ඒ සඳහා සුදුසු දැනුගත්කමක් ඒ සඳහා සුදුසු පරිණත භාවයක් ඒ සඳහා සුදුසු කායික මානසික ශක්තියක් Taman සතුව තියනවා නම් එය ලබාගෙන ඒ පවත්වාගෙන යාම වරදක් නොවේ. සමහර වෙලාවට Tamanට ඔරොත්තු නොදෙන තනතුරු නිලතල අධිපතිකම් ආදිය ඇතම් කෙනෙක් ඒ පිළිබඳව තියෙන තෘෂ්ණාව නිසා බාරගත්තා වුණත් ගිහි පැවිදි බොහෝ කෙනෙකුට අනතුරුව දැනෙන්නට ගන්නවා මේක Tamanට බර වැඩි මේක දරා ගන්නට බෑ ඒකෙන් වැඩ වැඩි වෙනවා. ඒ වගේම එයින් Tamanගේ දෛනික ජීවිතේ කටයුතු බොහොමයක් ව්‍යාකූල වෙනවයි කියලා පස්සේ ඒ අයට දැනෙනවා. එහෙම වෙනකොට අප්‍රසාදයෙන් යුක්තව ඒක පවත්වන්නට ඕන නිසා යන්තම් ඇදගෙන පවත්වාගෙන යනවා ඒ නිලයට ඒ වගේ මේ තනතුරට ඒ අධිපතිකමට සුදුසු ක්‍රියාකාරකම් નિවරදිව සොයා බලලා කෙරෙන ගතිය ටිකෙන් ටික අඩු වෙලා දුබල වෙලා යනවා එතකොට එහෙම වෙනවා නම් ඒක සමාජයට කෙරෙන එක හානියක් එක පාඩුවක් කුමක් නිසාද ඒ නිලය ඒ තනතුර ඒ අධිපතිකම වෙන කෙනෙකුට පවරන්න විදිහකුත් නැහැ අදාළ ඒක බාරගත්තු තැනැත්තාගෙන් කෙරෙන්නේත් නැහැ එහෙම වුණහම ඒ තුලින් සමාජයේ නොයෙකුත් දෙදරායම් වලට එය හේතුවක් වෙනවා එනිසා ගිහි පැවිදි අපි කොයි කවුරුත් විශේෂයෙන් හඳුනාගත යුතු කාරණයක් තමයි Tamanට ඔරොත්තු දෙන දේ පමණක් බාර ගන්නට හෝ එහෙම නැත්නම් ඒ බාරගත්තු දෙයට ගැළපෙන ආකාරයට ඔරොත්තු දීමේ ශක්තිය වර්ධනය කර ගැනීමට හෝ අපි උනන්දු වෙනවා. එක්කෝ Tamanට ඔරොත්තු දෙන ප්‍රමාණයට දේවල් බාර ගන්නට ඕන. ඒ බාර ගන්නටම අවශ්‍ය නම් බාර ගන්නටම සිද්ධ වෙනවා නම් ඒ වගකීම දරන්නටම වෙනවා නම් බාරගත්තට කමක් නැහැ. හැබැයි එහෙමනම් ඒකට සුදුසුකම්වත් වර්ධනය කරගන්නට ඕන. එහෙම නැති වුණොත් බොහෝ දෙනා ඒකෙන්ම පීඩා විඳින ස්වභාවය පසු කාලීනව අපට දකින්නට ලැබෙනවා. ද මෙනිලතල, බලතල, තනතුරු, අධිපතිකම් මේවා ප්‍රතජන මනසට ප්‍රියමනාප දේවල්. මොකද ඒවා හරහා යම්කිසි ගෞරවයක්, යම්කිසි ප්‍රසාදයක් එන්නට පුළුවන් සමහර ඒවා හරහා යම් යම් ප්‍රතිලාභත් ලැබෙන්නට පුළුවන්. එතකොට මේ ප්‍රතිලාභ ටික දිහා ගෞරවයෙන් දිහා අන් අයගෙන් ලැබෙන ප්‍රසාදයේ දිහා කීර්තිය දිහා ඒව දිහා බලලා තනතුරු නිලතල අධිපතිකම් බාර පුළුවන්. හැබැයි ඒ ප්‍රතිලාභය විඳගන්නට නම් Tamanට ඒක දරා ගන්නට පුළුවන් කායික මානසික ශක්තිය තිබිය යුතු වෙනවා. ඒ ශක්තියෙන් තොරව ඒකට අත ගහපු ගමන් අර කීර්තිය බලය රඳවා ගන්නට ඒ බාහිර ප්‍රතිරූපේ පවත්වා ගන්නට Taman වෙහෙසෙනවා අවසානයේ අර ඒ නිලය තුලින් ඒ බලය තුලින් ඒ තනතුර තුලින් සමාජයට අත්විය යුතු දේ ඒ ආකාරයෙන් නිසි විදිහට සිද්ධ නොවි එතන යම්කිසි ඌණ භාවයක් ඇති වෙනවා. ඉතින් එහෙම වෙනකොට සමාජයේ විසින් තනතුරු නඩත්තු කරනවා, නිලතල නඩත්තු කරනවා, අධිපතීන් නඩත්තු කරනවා. නමුත් සමාජයට අවශ්‍ය ප්‍රතිලාභය ලැබෙන්නේ නැතිනම් එතන යම් යම් ගැටලු නිර්මාණය වෙන්නට ඒ වාතාවරණය බරපතල සාධකයක් වෙනවා. මේවා පිළිබඳව ටිකක් සිහිනුවණින් කල්පනා කරනකොට අපිට වැටහෙනවා හැම කෙනාටම එක වගේ ධාරිතාවක් නැහැ. හැම කෙනාටම එක වගේ කායික මානසික දරා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අන් අය කරන හැම දෙයක්ම අපට කරන්නට පුළුවන් කියලා එහෙම හිතන්න අමාරුයි. සමහර කෙනෙක් බොහෝ බරපතල තනතුරු උනත් දරාගෙන බොහොම සැහැල්ලුවෙන් කටයුතු කරන බව පේනවා. සමහර කෙනෙකුට ඊතා පුංචි නිලතලයක් බලතලයක් ලැබුණා වුණත් ඒකෙන් වික්ෂිප්ත වෙන ගතියක් හිටිනවා. දැන් මෙතන දරා ගන්නට බැහැ කියන එකෙන් අදහස් කරන්නේ අර ඒකෙන් ඇද වැටෙනවා කියන එක පමණක් නෙවෙයි පින්නතුනි. Tamanට ලැබිච්ච තනතුර අනිසි විදිහට පරිහරණය කරන්න ඒකෙන් උද්දාමයටපත් වෙලා ඒකෙන් තමන් වික්ෂිප්ත වෙලා තමන් හිටිය ස්වභාවික ගතිය වෙනුවට අමුතු උම්මත්තක ස්වභාවයකින් කටයුතු කරන්න දඟලනවා නම් වික්ෂිප්ත වෙනවා නම් එතනත් ඒක දරා ගන්නට පුළුවන් හැකියාව නැති ප්‍රශ්නයයි. උදාහරණයක් හැටියට ගත්තොත් අපි කියනවා වඳුරාට දැලි පිහියා වුණා වගේ. එතකොට වඳුරෙකුට දෙලිපිහියක් අතර දුන්නොත් කඩුවක් අතර දුන්නොත් ඒක පරිහරණය කරන්නේ කොහොමද කියලා ඒ සතා දන්නේ නැහැ. ඒ නිසා අන් අය වගේ හැම අතටම වනවලා සමහරට අනිත් අයත් කැපෙනවා. තමනුත් විනාශ වෙන්නට පුළුවන්. එතකොට එහෙමනම් ඒක පරිහරණය කරන්නටත් වඳුරා කැමති වෙන්න පුළුවන්. හැබැයි ඒක පරිහරණය කරන ක්‍රමේ ඒ සතා දන්නේ නැති නිසා ඒකෙන් Tamanටත් ලෝකෙටත් බොහෝ අනතුරු වෙන නිසා අපට හඳුනා ගන්නට වෙනවා ඔහුගේ බලයට ඔහුගේ தත්ත්වයට ඒ සතාගේ ප්‍රමාණයට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට ඒ සතෙකුට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් තමයි අපි සතා අතට පවරලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ සමාජය තුල අපි කටයුතු කරනකොට දරුවෙකුට යමක් අපි පවරනකොට වගකීමක් පවරනකොට දරුවට ඔරොත්තු දෙන ප්‍රමාණය කොතෙක්ද? දැන් දරුවන්ට අපි අධ්‍යාපනය සඳහා උනන්දු කරනවා. ඒ උනන්දු කරනකොට න විශේෂයෙන් පහේ ශිෂ්‍යත්වයට ඊළඟට ඉන් ඔබට අධ්‍යාපන කටයුතු කරගෙන යද්දී සමහරට මව්පියන්ට ඕන වෙනවා මගේ දරුවා මෙහෙම වෙන්නට ඕන අර එහෙම වෙන්නට ඕන කියලා නොඑක් જાති දරුවගෙන් අපේක්ෂා කරනවා. හැබැයි ඒ දරුවාට කොච්චර දරන්නට පුළුවන් හැකියාව තියනවද? ඒක දරා ගන්නට බැරි වුණොත් එහෙම ඒ දරුවාට ඒකෙන් සතුටක් සහනයක් නෙමෙයි ඇති ඒ සතුට සහනය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියොත් ඒකෙන් මහ විනාශයක් සිද්ධ වෙන්නටත් පුළුවන්. එතකොට මේ වගේ තමන් දේවල් තෝරා බේරා ගන්න කොටත් අපි සැලකිලිමත් වෙන්න ඕන. තමන්ට ඔරොත්තු දෙන ප්‍රමාණය හඳුනා ගන්න. අනුන්ට දේවල් පවරන කොටත් අපි සැලකිලිමත් වෙන්න ඕන. මේ අයට මේ පවරලා මේක දරා ගන්නට පුළුවන්ද? ඒකෙන් උදාසීන වෙලා කඩා වැටිලා විනාශ වෙනවද? එහෙම නැත්නම් උද්දාමයටපත් වෙලා අභිමානයටපත් වෙලා ඒකෙන් විනාශයක් කරගන්නවා. ඒ දෙපැත්තටමපත් වෙනවා නම් ඒතනත්තා ඒක දරන්නට සුදුස්සෙක් නෙවෙයි කියන එකයි එකෙන් හඳුනා ගන්නට තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අෂ්ටලෝක ධර්මයෙන් අපේ මනස විපරීත නොවි පවත්වා ගන්නට අපි ටික ටික හරි පුහුණු වෙන්නට ඕනේ. ඒ කියන්නේ අලාභයෙන් කම්පා වෙනවා පමණක් නෙමෙයි, ලාභයෙන් අනවශ්‍ය විදිහට උද්දාම වෙන්නට පටන් ගත්තොත් ඒකෙනුත් විනාශයක් වෙන්නේ. තමනුත් විනාශ වෙන්නට පුළුවන්, අනුනුත් විනාශ වෙන්නට පුළුවන්. එතකොට ධනය බලය ආදිය පරිහරණය කළාට කමක් නැහැ කීර්ති ප්‍රසාද ආදී ලැබුවට කමක් නැහැ පිරිස් බලය එකතු කරගත්තට කමක් නැහැ හැබැයි Tamanට ඔරොත්තු දෙනවද මේ ප්‍රමාණය දැන් බුදුබව ප්‍රාර්ථනා කරන මහබෝසත්වරයෙක් වගේ ගත්තහම තා විශාල පිරිවරක් එකතු කරගෙන ඉදිරියට යනවා එතකොට අන් අයට පුළුවන් දෙහිම විශාල පිරිවරක් නඩත්තු කරගෙන ඉදිරියට යන්න එතකොට හැමෝටම පුළුවන් ද බුදු බව ප්‍රාර්ථනා කරන්න. එතකොට ඒ සඳහා බලය නැත්තම් ඒකට අත ගහන එක සුදුසු නැහැ. එහෙමනම් අත ගහනවා නම් ඒ සඳහා බලය අඩු තරමින් හදා ගන්න ඕන. මේ දෙපැත්ත අපි තේරුම් ගන්න ඕන. බලය නැතුව අත නොගහ ඉන්නට එක්කෝ පරිස්සම් වෙන්නට ඕන. අත ගහනවා නම් ඒ අවශ්‍ය බලය, අවශ්‍ය ශක්තිය දරා ගැනීමේ හැකියාව ඊට අනුව පුරුදු පුහුණු කරන්න ඕන. මේ දෙකම නොකරනවා නම් එතන ලොකු අර්බුදයක්, ලොකු ආරවුලක් ඇති වෙන්නට මඟ සැලසෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ අවසානයේ තමන්ගේ ජීවිතයේ සතුට සන්තෝෂය නැති වෙලා යනවා. දැන් සමාජයේ වැඩ කටයුතු කරන බොහෝ දෙනා වැඩත් කරනවා, වෙහෙස මහන්සි වෙනවා, නිලතලත් දරනවා, වගකීනුත් දරනවා. ඒවා හරහා කීර්ති ප්‍රසාදත් ලැබෙනවා. එතකොට උද්දාමයටපත් වෙනවා. හැබැයි හැමතිස්සෙම එක්තරා මැසිවිල්ලක් නගමින් ඒ කටයුතු කරන අයත් අපේ සමාජයේ මුණ ගැහෙනවා. ඒ කුමක් නිසාද? අර ප්‍රතිලාභ ලැබෙනකොට, කීර්ති ප්‍රසාද ලැබෙනකොට ඒවා පිළිබඳව කැමැත්තෙන් ෘචිකත්වයෙන් ඒවා පිළිබඳව ඒන් ලැබෙනා වූ අර සාමිස සතුටට තෘෂ්ණාවෙන් ඒවා අත්පත් කරගත්තා වුණාට ඒ වගකීම දරාගෙන යද්දී ඒ නැතිවෙන වෙහෙස, ඒ නැතිවෙන පීඩාව, ඒ නැතිවෙන වික්ෂිප්ත භාවයට Tamanට ඔරොත්තු දී ගන්නට බැරි වෙන තනයි අර විදිහට මැසිවිලි නැගීම්, අඳෝනා නැගීම් අපට ඇතැම් අයගෙන් අහන්න දකින්න ලැබෙන්නේ. ඒ නිසා ගිහි පැවිදි කියන ભેදයකින් තොරව අපි හැමදෙනාම උත්සාහවත් වෙන්නට ඕන මේ සතුට කියන එක පවත්වා ගන්නට නම් අවම වශයෙන් සාමස සතුටවත් පවත්වා ගන්නට නම් ඒ ඉන්ද්‍රිය හරහා වින්දනය කරන්නා වූ සන්තුෂ්ටිය නඩත්තු කරගන්නට තමන්ට කායිකව මානසිකව තමන්ගේ දැනුගත්කම් වල ප්‍රමාණයට ප්‍රඥාවේ ප්‍රමාණයට ඔරොත්තු දෙනවද දරා ගන්නට පුළුවන්ද කියන මේ කාරණේ පිළිබඳවත් විශේෂයෙන් සැලකිලිමත්ව කටයුතු කරන්නට. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි යථා සාරුප්ප සන්තෝෂය. යථා සාරුප්ප සන්තෝෂය කියලා කියන්නේ තමන්ට ලද දෙයින් සතුට වෙනවා වෙන්නටත් පුළුවන් ඒ වගේම තමන්ට බලය හැකියාව තියනවා වෙන්නටත් පුළුවන් දරා ගන්නට නමුත් ඇත්තටම මේ කාරණේ Tamanට ගැළපෙනවාද කොයිතරම් උචිතද අනුචිතද කියලා සොයා විමසා බලන්නටත් අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕන. උදාහරණයක් හැටියට භික්ෂුන් වහන්සේ නමකට බොහෝ සත්කාර සම්මාන ලැබෙනවා වෙන්නට පුළුවන්. නමුත් ඒ භික්ෂුන් වහන්සේ භික්ෂුවක් කියන ඒ රාමුව තුල ඉඳගෙන ඒ භික්ෂු ප්‍රතිපදාව තුල ඉඳගෙන ඊට ගැළපෙන ආකාරයෙන් ක්‍රියා කරන්නට වග බලාගත යුතු වෙනවා. ඒ නිසා උන්වහන්සේට අසීමිතව නිදහස, අසීමිතව ධනය, අසීමිතව බලය, අසීමිතව හැකියාවන් තිබුණාය කියලා ඒ සඳහා සමාජය තුළින් දොරටු විවෘත වුණාය කියලා අපට සසරේ ලැබෙන හැටියටනේ අපි මේ පරිහරණය කරන්නේ. ඉතින් ලැබෙනවා නම් පරිහරණය කළාම ඇති වැරද්ද මොකද්ද? සසරේ කරන ලද පුණ්‍ය ශක්තිය නිසානේ අපට ලැබෙන්නේ කියලා භික්ෂුවකගේ මූලික පදනමට පටහැනි විදිහට කටයුතු කරන්නට ඒ භික්ෂුන් වහන්සේ නමකට කිසිම යුතුයකමක් නැහැ. එහෙම වුණොත් වෙන්නේ ඒකෙන් අර ලාමක තෘප්තියක් ලැබුවා වුණත් සමාජීය වශයෙන් ලොකු හානියක් අන් අයටත් Tamanටත් සිද්ධ වෙනවා. ඒක පෞද්ගලිකව Tamanට පමණක් නෙවෙයි මුළු මහත් සම්බුද්ධ ශාසනයටම සිද්ධ වෙන බරපතල හානියක් වෙනවා. ඒ වගේම තමයි ගිහි පින්නතුන්ටත් තමන් ප්‍රධානියෙක් නම් තමන් රජෙක් නම් ඒ රජුට ගැළපෙන හැටියට පවතින එක වරදක් නෙමෙයි. තමන් සිටුවරයෙක් නම් තමන් ව්‍යාපාරිකයෙක් නම් තමන් ආයතන ප්‍රධානියෙක් නම් ඊට ගැළපෙන හැටියට තමන් කටයුතු කරන එක වරදක් නෙමෙයි. හැබැයි තමන්ගේ ආගමට දහමට අනුව තමන්ගේ සංස්කෘතියට අනුව ඒ වගේම තමන් ජීවත් වෙන ಗುಣධම් වලට අනුව මේ හැම කාරණයකටම අනුව අපේ ජීවිතයේ දිහා අපි ලබන දේවල් දිහා නිතර නිතර පරීක්ෂා කරලා බලලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලමින් දේවල් පරිහරණය කරන්නට නඩත්තු කරගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕනේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන මෙසේ මන බලන්නට මේක සුදුසුද නැද්ද කියලා මන බලන්නට සුදුසු මිනුම් දඬු කිහිපයක් ධර්මයේහි විවිධ සූත්‍ර දේශනාවල පැහැදිලි කෙරෙනවා. එයින් පළමුවෙනි මිනුම් දණ්ඩ තමයි ලෝක ධර්මතාවයට අනුව. ඒ කියන්නේ හේතුව සහ ඵලය. හේතුව ඵලය කියන මූලික විශ්ව સિદ્ધාන්තයට අනුව අපි මන බලන්නට ඕන මේ කරන කාර්ය කොතෙක් සුදුසුද කොතෙක් නුසුදුසුද. ඒකෙන් අදහස් කරන්නේ අයහපතක් සිද්ධ කළොත් ඒ තැනත්තාට ඒකෙන් අයහපත් විපාකයක් ලැබෙනවා. අයහපත් චේතනාවක් ඇති කරගත්තොත් ඒකෙන් අයහපත් ප්‍රතිඵලයක් Tamanට ලැබෙනවා. යහපත් චේතනාවක් ඇති කරගත්තොත් යහපත් ප්‍රතිඵලයක් ලැබෙනවා. එතකොට මේ කියන මූලික හේතුඵල ධර්මතාවය අපි යම් ප්‍රමාණයකට තේරුම් ගත්තාම අපි පළමුවෙන්ම යමක් කරන්නට කලින් මන බලන්නට නැත්තේ මේ හේතුවෙන් මොන විදිහේ ඵලයක් ගොඩනැගීද මේ ඵලය ගොඩනැගෙන්නේ මොන විදිහේ හේතු සාධක අනුවද එහෙමනම් මේ කරන කටයුත්ත Tamanටත් ලෝකයටත් යහපත පිණිස පවතිනවා මෙන්න මෙහෙම සොයලා සිතලා කල්පනා කරලා බලලා අපි ගැළපෙන නොගැළපෙන බව තීරණය කරගන්නට ඕන දැන් මෙතනදී මේ ලෝක ධර්මතාවය අනුව එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය කියන මිනුම් දණ්ඩෙන් මන බලනකොට ඒකට අය જાතියක් ආගමක් සංස්කෘතියක් ඒ කිසිම ભેදයක් ඒකට නැහැ. ලොකු පොඩි ભેදයක්, උස් පහත් ભેදයක් නැහැ. කොයි කවුරු වුණත් පිළිගත්තත් නොපිළිගත්තත් ගැළපෙනවා කියලා හිතාගත්තත් නොගැළපෙනවා කියලා හිතාගත්තත් ඒ හේතුඵල ධර්මතාවය ඒ ආකාරයෙන්ම ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි බෞද්ධ හැටියට අපි කල්පනා කරනවා සත්තු මරණ එක හොඳ නැහැ. ඒ සත්තුන්ට හිංසා කරලා ඒවෙන් තෘප්තියක් ලබන එක වින්දනයක් ලබන එක සුදුසු නැහැ. එතකොට වෙනත් ආගමක කෙනෙක් සමහර විට සත්තු මරණ එක හොඳ නැහැ කියලා ඒ අය ඉගෙන ගන්න නැති වෙන්නට පුළුවන්. සත්තු මැරුවට කමක් නැහැ. සත්තු ඉපදිලා ඉන්නේ අපිට මරාගෙන කන්නට තමයි. උන්ට හිංසා කළා වුණත් ඒකෙන් අපට ආස්වාදයක් ලැබීම වරදක් නැහැ. ඒක අපට ලැබිලා තියෙන වරප්‍රසාදයක් කියලා ඒ අය හඟින්නට පුළුවන්. එතකොට දැන් බෞද්ධයා කල්පනා කරනවා මේක ඊතරම් සුදුසු දෙයක් නෙවෙයි කියලා බෞද්ධ නොවන කෙනා කල්පනා කරනවා නැහැ අපිට ඒක ලැබිලා තියෙන යම්කිසි වරප්‍රසාදයක්. එතකොට දෙන්න දෙවිධයකටයි මේ ගැන හිතන්නේ. දැන් දෙන්න දෙවිධයකට හිතලා බෞද්ධයා සතෙක් මරනවා. එතකොට බෞද්ධයා දන්නවා මේකෙන් මට අකුසලයක් සිද්ධ වෙනවා, අයහපතක් සිද්ධ වෙනවා, දුක් විපාක ලබන්නට සිද්ධ වෙනවා. බෞද්ධ නොවන කෙනත් සතෙක් මරනවා. ඒ තනත්තා කොහොමවත් පිළිගන්නේ නැහැ මේකෙන් අපට දුක් විපාක ලබන්නට සිද්ධ වෙනවා. මේක සුදුසු නැහැ කියන එකක් ඔහු කල්පනා කරන්නේ. තමන්ගේ ආගමට අනුව තමන් ඊතා උසස් දෙයක් උසස් පූජාවක් එහෙම නැත්නම් උසස් පරිත්‍යාගයක් ඒ තුලින් සිදු කරනවා කියලා ඔහු උපකල්පනය කරගන්නට පුළුවන්. දැන් දෙදෙනා දෙවිධයකින් උපකල්පනය කළා කියලා අර සත්ව ඝාතනයෙන් ලැබෙන ප්‍රතිඵලය දෙදෙනාට වෙනස් වෙන්නේ නැහැ. බෞද්ධයා මේකෙන් අකුසලයක් සිද්ධ වෙනවා මේකෙන් අයහපත් විපාකයක් ලැබෙනවා කියලා පිළිගත්තා. එතකොට බෞද්ධ නොවන කෙනා ඒක පිළිගත්තේ නැහැ. එතකොට පිළිගත්තයි නොපිළිගත්තයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රාණියෙක් වීම, ප්‍රාණියෙක් බව දැන ගැනීම, ඒ ප්‍රාණියා ඝාතනය කිරීමේ වදක චේතනාව, ඒ අනුව ඝාතනය කිරීම, ඒ මේ සත්‍ය විනාශයටපත් වීම. එතකොට මෙන්න මේ කරුණු සම්පූර්ණ වෙනකොට බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් ඒ දෙන්නටම ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙලා. එතකොට ඒ දෙන්නටම ඒන් සමාන ප්‍රතිඵල කවගේම නොවෙන්නට පුළුවන්. ඔවුන්ගේ මනෝභාවයන් උස් පහත් වෙන ස්වභාවය මත ප්‍රතිඵලය උස් පහත් වෙනවා. එතකොට එකෙන් අදහස් කරන්නේ ඒ ප්‍රාණඝාතයට නිසි කර්ම විපාකය දෙන්නටම සසරේ ලැබෙනවා පිළිගත්තත් නොපිළිගත්තත්. එතකොට ආගම දහමට අනුව මේක ගැලපෙනවා කියලා හිතුවත් ආගම දහමට අනුව මේක නොගැලපෙනවා කියලා හිතුවත් තමන් ඒ පිළිබඳව දැනුවත් වෙලා හිටියත් තමන් ඒ පිළිබඳව නොදැනුවත්ව හිටියා වුණත් ඒක නිදහසට කාරණයක් නෙමේ අදාළ හේතුව ජනිත කළා නම් අදාළ ඵලය ලැබෙනවා මේක බුදුදහමේ දක්වනවා ගිනිගෙන රත් වෙලා තියෙන ගිනි බෝලයක් වැඩිහිටියෙක් අල්ලනවා මේක පත් වෙලායි තියෙන්නේ ඒ නිසා ඇල්ලුවොත් අත පිච්චෙනවා කියලා දැනගෙන අල්ලනවා ඒත් අත පිච්චෙනවා පොඩි දරුවෙක් මේක අල්ලනවා ගිනිගත්තු බෝලයක් කියලා නොදැන ඒක ස්පර්ශ කරනවා. ඒත් පිච්චෙනවා. ඒතර නොදැන ස්පර්ශ කරාම තව ටිකක් වැඩිපුර ග්‍රහණය කරගන්නට පුළුවන්. එතකොට වැඩිපුර පිච්චෙන්නටත් පුළුවන්. අර දැනගෙන අල්ලනකොට වහාම අත ඉවත් කරගන්නට බලාගෙන ඒකට අත තියන්නේ. ඒ නිසා පිච්චුණත් ටිකක් පිච්චිලා වළක්ව ගන්නටත් පුළුවන්. මෙන්න මේ විදිහට යමකින් හානියක් සිද්ධ වෙනවා කියලා දැනගත්තාම අපට ඒකෙන් රැකෙන්න වළකින්නට තියෙන ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම ඒක නොදැනගෙන ඉන්නකොට ඒ හානිය වැඩිපුර සිද්ධ වෙන්නට තියෙන ඉඩකුත් තියෙනවා. ඒ නිසා මේ හේතුඵලය නැමැති ධර්මතාවයෙන් ඒක මිනුම් දන්න කොටගෙන අපි ගැළපෙන නොගැළපෙන ගතිය මැන බලනකොට තමන්ගේ දැනුගත්කම් තමන්ගේ රුචි අරුචිකම් ආගමික සංකල්ප තමන්ගේ සංස්කෘතිය මේ එකක්වත් බලපාන්නේ නැහැ විශ්ව ධර්මතාවයක් හැටියට අදාළ හේතුව සිද්ධ වුණා නම් අදාළ ඵලය අනිවාර්යෙන් සසරෙහි ලබන්නට වෙනවා එතකොට බෞද්ධයා ප්‍රාණඝාතය කළත් අකල් මරණය සහ ඊට අදාළ දුක්ඛ විපාක Tamanට විඳින්නට සිද්ධ වෙනවා අබෞද්ධ කෙනෙක් සත්ව ඝාතනයක් කළත් අකල් මරණ සිද්ධ වීම සහ එහි දුක්ඛ විපාක Tamanට විඳින්න සිද්ධ වෙනවා එතකොට මේ හේතුඵලය නැමැති විශ්ව ධර්ම න්‍යායෙන් අපි යමක් මැන බලනකොට මේක Tamanට ගැළපෙනවද නැද්ද? ඒක කාටත් පොදු කාටත් සාධාරණ මිනුම් දණ්ඩක්. ඒ නිසා බෞද්ධ වුණත් අබෞද්ධ වුණත්, ගිහි වුණත් පැවිදි වුණත්, ස්ත්‍රී වුණත් පුරුෂ වුණත්, මොන සංස්කෘතියකට මොන ජාතියකට අයිති වුණත් හේතුව සහ ඵලය කියන මිනුම් දණ්ඩෙන් යමක් මැන බලනවා නම් ඒක විශ්ව ධර්මතාවයට අනුව සුදුසුද නොසුදුසුද කියන එක අපිට විනිශ්චය නිශ්චය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට දෙවෙනි මිනුම් දණ්ඩ තමයි තමන් ජීවත් වෙන පරිසරය. ඒ පාරිසරික සම්මතය එහෙම නැත්නම් පොදු ජන සම්මතය, ඒ රටේ සම්මතය, එහෙම නැත්නම් තමන්ගේ සංස්කෘතියේ සම්මතය, තමන්ගේ ආගමේ සම්මතය, තමන්ගේ කණ්ඩායමේ සම්මතය. අන්න ඒ විදිහට තමන් ජීවත් වෙන කොටසෙහි ආගමික වශයෙන් හෝ ජාතික වශයෙන් හෝ එහෙම නැත්නම් රටක් වශයෙන් හෝ සංස්කෘතියක් වශයෙන් හෝ බහුතරයක් එකතු වෙලා පනවාගෙන තියෙන පැනවීම කුමක්ද? ඒ පැනවීමට අනුව මේ කරන දේ සුදුසුද නොසුදුසුද? එහෙම සිතා බලන්නට පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපි දැන් මේ කතා කරන්නේ සතුට ලබන ක්‍රම පිළිබඳවයි. එතකොට යථා සාරුප්ප සන්තෝෂය ගැළපෙන විදිහට ඒ සතුට ලබන්නට සාමිස සතුට උනත් ගැළපෙන විදිහට ලබන්නට පුළුවන් වෙනවා. නොගැළපෙන විදිහට ඒ සතුට ලැබුවොත් ඒක වැඩිකල් පවත්ව ගන්නට බෑ. ඒ සතුටම අවසානයේ මහ පීඩාවකට මහ ව්‍යසනයකට මුල පුරන්නට ඉඩකඩ තියෙනවා. ඒ නිසා තමයි අපි පළමුවෙන්ම අපි කරන කටයුත්ත කොච්චර දුරට වැරදිද නිවැරදිද සුදුසුද නැද්ද සතුට ලැබීම සඳහා මේ ගන්නා ක්‍රියාමාර්ගය යෝග්‍යද නැද්ද කියලා තීරණය කරන්නට පළමුවෙනි මිනුම් දන්න තමයි විශ්ව ධර්මයේ වූ හේතුව ඵලය අනුව අපි මන බලනොත් දෙවැනි මිනුම් දන්න තමයි තමන් ජීවත් වෙන කණ්ඩායමේ පොදු සම්මතය අනුව මැන බලනවා. ඉතින් එතනදී ඒක රටින් රටට වෙනස් වෙන්නට පුළුවන්. රටේ නීතිය. ආගමෙන් ආගමට වෙනස් වෙන්නට පුළුවන් ආගමික නීති රීති, ආගමික සම්මුති. සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙන්නට පුළුවන් ඒ සංස්කෘතිකමය යම් යම් නීති රීති. එතකොට මෙන්න මේ විදිහට දෙවනුව අපි මනලා බලන්නට ඕන මේ කරන දේ හොඳද නැද්ද කියලා ඒ තමන් ජීවත් වෙන කණ්ඩායමේ නීති රීති අනුව උදාහරණයක් හැටියට ගත්තොත් අපිට යමක් කරන්නට පුළුවන් ශ්‍රී ලාංකේය රජයේ නීතියට අනුව. එතකොට පිටරටකට ගිහිල්ලා ඒ කරන කටයුත්ත ඒ විදිහෙන් කරන්න නොහැකි වෙන්න පුළුවන් ඒ විදේශ රටේ තියෙන නීතියට අනුව. ඒ වගේම විදේශ රටවල සමහර දේවල් අපිට බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ නීතියට අනුව අපිට එහෙම කරන්නට බැරි වෙන්න පුළුවන්. ඊළඟට ආගමික වශයෙන් දැන් මුස්ලිම් ආගමේ වගේ ගත්තයින් පස්සේ පුරුෂයෙකුට කාන්තාවන් 7 දෙනෙක් දක්වා විවාහ කරගන්නට ආගමික වශයෙන් යම්කිසි ඉඩකඩක් ඒ අය සකස් කරගෙන තියෙනවා. එතකොට බෞද්ධයෙක් හැටියට ගත්තෙන් පස්සේ බෞද්ධයෙකුට එහෙම හත් දෙනෙක් දක්වා විවාහ කරගන්නට එහෙමනම් අපටත් පුළුවන් කියලා එහෙම උත්සාහ කළාට පවතින රාජ්‍ය නීතියත් එක්කලා ශ්‍රී ලාංකික නීතියත් එක්කලා එහෙම ඉඩක් නැති වෙන්නට පුළුවන්. ඒ වගේම බුදුදහමේ තියෙන ශික්ෂා ප්‍රඥප්ති නිවන් මාර්ගත් එක්කලා ඒකේ තරම් නොගැලපෙන්නට පුළුවන්. දැන් සමහර වෙලාවට බෞද්ධ වුණත් රජවරු වගේ විශාල අන්තఃපුරයක් පවත්වාගෙන කටයුතු කරලා තියෙනවා. ඒතර සාමාන්‍ය මිනිස්සෙක් හැටියට මේක කොයිතරම් දුරට ගැලපෙනවද කොයිතරම් දුරට දරා ගන්නට පුළුවන්. ඒ වගේම පවතින නීතියත් එක්කලා පවතින රාජ්‍ය නීතියත් එක්කලා පොදු සම්මතයත් එක්කලා මේක කොච්චර ගැලපෙනවද නොගැලපෙනවද කියලා සිතා බැලිය යුතු වෙනවා. එතකොට අන්න ඒ විදිහට අපි යමක් කරද්දී ඒ තුලින් සතුටක් ලබන්නට නම් ඒ තුලින් ආස්වාදයක් ලබන්නට නම් ඒ සතුට වැඩි කාලයක් පවත්ව ගන්නට නම් අපිට පුළුවන් වෙන්න ඕන මේක කොයිතරම් දුරට ගැළපෙනවද නැද්ද කියලා විමසා බලන්න. ඉතින් එහිදී අර සමාජ සම්මතය කියන එක විශේෂයෙන් වැදගත් වෙනවා. යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් අනිත් අය මොනවා හිතුවත් මට කමක් නැහැ. අනිත් අය මොනවා කිව්වත් මට කමක් නැහැ. මට හිතන දේ මම කරනවා. මම සතුටු වෙන්නේ මම කැමති දේ ලබලා. මම සතුටු වෙන්නේ මට හිතන දේ කරලා. මට ඕන දේ නිසා අනිත් අය හිතන දේවල්, අනිත් අය කියන දේවල්, ලෝකෙට ඕන දේවල් කරලා මට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ කියලා එහෙම කල්පනා කරලා හිතුවක්කාර විදිහට වැඩ කළොත් අවසානයේ ඒ අයට පසුතැවෙන්නට සිද්ධ වෙනවා. සමාජමය වශයෙන් එන ගෂ්ඨන, පීඩන ඒව හරහා අවසානයේ යම්කිසි පසුබෑමකට ලක් වෙන්නට සිද්ධ වෙනවා. එතකොට මාන්නේ නිසා ඒක පෙන්වන්න නැති වෙන්නට පුළුවන්. කමක් නැහැ, හිරේ ගියත් කමක් නැහැ, කවුරු මොනවා කිව්වත් කමක් නැහැ. මට ඕන දේ මං කළා. මගේ ජීවිතේ මං සතුටින් ගත කරනවා වගේ ඒ අය පෙන්වන්න පුළුවන්. හැබැයි මිනිස්සයා කියලා කියන්නේ තනියෙන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. හැම විටම අන් අයත් එක්ක සහසම්බන්ධතා ඇතුව ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා ප්‍රතජන කිසිම මිනිසෙකුට අන් අයගේ සිතුම් පැතුම් ගැන නොතකා අන් අයගේ ප්‍රතිචාර ප්‍රතිවිරෝධතාවය ගැන නොතකා ඒගොල්ලෝ මොනවා කිව්වත් මං සතුටින් ඉන්නවා කියන තැනකට අපිට එන්න පහසු නෑ. ඒ නිසා හැම විටම අපි උත්සාහ කරන්නට ඕනේ මේ සාමිස සතුට පවත්තද්දී නිර්ාමිස සතුටට යනකොට ඒව එච්චර ගැටලු නෙමෙයි. ලෝකයයි කියන කරන දේ නෙමෙයි අපිට එතෙන්දි වැදගත් වෙන්නේ අපේ මනස පිළිබඳ ධර්මතාවය. හැබැයි මේ සාමිස සතුට පවත්වද්දී අපිට වැදගත් වෙනවා ලෝක සම්මතය මොකක්ද? ඒ ලෝකයා මේවා පිළිබඳව කියන්නේ මොනවද? ඊට අනුකූල වෙන්නට ඕන. එහෙම නැති වුණොත් එතන ගැටලුවක් මතුවෙනවා. ඊළඟට තුන්වෙනි මිනුම් දණ්ඩ තමයි Tamanගේ පෞද්ගලික ප්‍රතිපත්තිය. ඒ කියන්නේ මම පන්සිල් රකින්න කෙනෙක්ද මම දස සිල් රකින්න කෙනෙක්ද මම බ්‍රහ්මචාරී සීලයක් රකින්න කෙනෙක්ද ඒ විදිහට කල්පනා කළා තමන් දුතාංග ආරක්ෂා කරන කෙනෙක්ද ඒ අනුව Tamanගේ ප්‍රතිපත්තිය Tamanට ගැළපෙන නොගැළපෙන දේවල් උස් පහත් වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් භික්ෂුන් වහන්සේලා Brahmachari සීලයක් ආරක්ෂා කරනවා. ගිහි පිරිස සාමාන්‍ය සීලයක් ආරක්ෂා කරනවා. එතකොට ගිහියාට කාමෙහි වරදවා හැසිරීමෙන් වැළකීම සඳහායි ගිහියා උත්සාහවත් වේ. එතකොට තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා ඇසුරු කරලා කම්සප විඳීම ගිහියාට නොගැලපෙන ක්‍රියාවක් නෙමෙයි. එතකොට තමන්ගේ බිරිඳ ඇසුරු කිරීමෙන් තමන්ගේ සැමියා ඇසුරු කිරීමෙන් ගිහියෙක් හැටියට යම් සතුටක් ලබනවද සාමිස සතුටක් ලබනවද ඒක ගිහියාට යථා සාරුප්ප සන්තෝෂයක්. ඒ කියන්නේ ගිහියාට ගැලපෙන සතුට. හැබැයි භික්ෂුන් වහන්සේ නමක් අර බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනකොට ඒ භික්ෂුන් වහන්සේට තමන්ට කියලා බිරිඳක් තමන්ට කියලා සැමියෙක් එහෙම සම්බන්ධ කරගෙන කම්සප්ප විඳින්නට පුළුවන් කමක් නැහැ. රාජ්‍ය නීතියෙන් ඒකට ඉඩ හදාගන්න සමහර විට සමහර කෙනෙක් සමත් වෙන්න පුළුවන්. ඒක අපේ මානව හිමිකම අපටත් එහෙම කරන්න පුළුවන්. අපිත් මිනිස්සු නම් අපටත් ඒ පොදු නීතිය වළංගු වෙන්නට ඕන. ඉතින් මගේ කියලා මම කෙනෙක් විවාහ කරගෙන සතුටින් හිටියාම දරුවෙක් හදාගත්තාම මොකක්ද ඇති වැරද්ද කියලා ඕනනම් භික්ෂුන් වහන්සේ නමකට උනත් රාජ්‍ය නීතිය අනුව තර්ක කරලා ජය ගන්නට පුළුවන්. එතකොට එහෙම වෙනකොට පොලිසියට හෝ උසාවියට එතනදී කළ හැකි දෙයක් නැති වෙන්න පුළුවන්. නමුත් භික්ෂු විනයත් එක්කලා කොහෙත්ම භික්ෂුන් වහන්සේ නමකට ඉඩක් නැහැ අර ගිහියා කරන දේ කරන්න. එතකොට ගිහියාට ඒක යථා සාරුප්ප සන්තෝෂයක් වෙනවා. පැවිද්දාට ඒක අයථා ක්‍රියාවක් වෙනවා. එතකොට මොකක් නිසාද මෙහෙම වෙනස් වෙන්නේ? ලෝක සම්මතය අනුව බැලුවොත් ඒක මිනිස්සෙක් හැටියට වරදක් නොවෙන්නට පුළුවන්. හේතුඵල ධර්මයේ අනුව බැලුවොත් ගිහියා කම්සප විඳිනවා. ඒකෙන් යමක් ලැබෙනවද? පැවිද්දා කම්සප විඳින්නත් ඒ විදිහටම තමයි යමක් ඵල දරන්නේ. ඒ නිසා එතන වෙනස් කියලා කියන්නට අමාරුයි. හැබැයි මෙතන වරද වෙන්නේ මොකද්ද? Tamanගේ පෞද්ගලික ප්‍රතිපත්තියත් එක්ක. ඒ නිසා ප්‍රතිපත්තිමය වශයෙන් අපි යම්කිසි කාරණයක පිහිටලා ඉන්නවනම් Tamanගේ ප්‍රතිපත්තියට ගැළපෙන නොගැළපෙන බව Taman තෝරගන්න ඕනේ. දැන් අපි හිතමු සමහර විට ගිහි පින්නතුන් අතරත් ඉන්න පුළුවන් සමහර කෙනෙක් විවාහ වෙලා ඉන්නෝ සමහර කෙනෙක් විවාහ නොවී ඉන්නවා. ඒතර විවාහ වෙච්ච කෙනෙකුට ගැළපෙන දේවල් තියෙනවා. විවාහ නොවිච්ච කෙනෙකුට ඒව නොගැලපෙන්නට පුළුවන්. තොර විවාහ නොවිච්ච කෙනාට ගැලපෙන දේ විවාහ වෙච්ච කෙනාට නොගැලපෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු විවාහ නොවුණු කෙනා ගිහියෙක් වුණත් බ්‍රහ්මචාරීව කටයුතු කරනවා. හැබැයි විවාහ වෙච්ච කෙනෙක් Taman තරුණ කාලේ බිරිඳ සැමියා වශයෙන් සෙනෙහසින් ජීවත් වෙනවා එතකොට අනිකාගේ කැමැත්තෙන් තොරව අනිකාගේ එකඟත්වයෙන් තොරව සැමියා කල්පනා කරනවා මම අද ඉඳලා බ්‍රහ්මචාරී වෙනවා එහෙම කල්පනා කරලා කටයුතු කරන්නට ගියොත් ඒ පෞල් ජීවිතේ ලොකු අර්බුද නිර්මාණය වෙන්නට පුළුවන්. ගැටුම් හට ගන්නට පුළුවන්. එතකොට දැන් Taman Brahmachari වීම කියන එක විවාහ ජීවිතයක් ගත කරන තරුණ යුවලක් අතර අනෙකාගේ කැමැත්තෙන් තොරව අනෙකාගේ අනුමැතියකින් තොරව තමන් විතරක් තනි තීරණයට ඇවිල්ලා මම බ්‍රහ්මචාරී වෙනවා කියලා කටයුතු කරනවා නම් ඒක යථා සාරුප්ප සන්තෝෂයක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. මොකද ඒක ගැළපෙන සතුටක් නෙවෙයි එතනදී. ඒ නිසා ඒ පෞල් ජීවිතය තුළ ලොකු අර්බුද මතුවලා අවසානයේ තමන්ගේ ජීවිතේ කඩා වැටෙන්නට මානසික වශයෙන් විඳවන්නට එතන යම්කිසි පසුබිමක් හැදෙනවා. එතකොට කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඉතින් ඒ වුණාට අපි නිවන් දකින්නට කටයුතු කරන්නේ. අපි ඉක්මනට මේ සසර ගමන ලෙහා ගන්නටනේ අපි මේ වීර කරන්නේ. ඒ නිසා මොකද්ද ඒකේ ඇති වැරද්ද? ඒකේ ඇති වැරද්ද තමයි තමන් විවාහ වෙලා දෙදෙනාම සම්මුතියෙන් එකඟත්වයකට ඇවිදින් ඊට පස්සේ අනිකාගේ එකඟත්වය සතේකටවත් මායිම් කරන්නේ නැතිව තමන්ගේ තනි තීරණයට තීරණ අරගෙන Brahmacharyaව කටයුතු කිරීම තමයි එතන තියෙන වැරද්ද. අපි හිතමු විවාහ වුණාට පස්සේ Brahmacharyaව කටයුතු කරන්නට ඕන නම් ඒ අයට පුළුවන් බිරිඳ සහ සැමියා කියන දෙදෙනාම කතිකාවත් කරන්න. කතිකාවත් කරලා බිරිඳත් ඒකට එකඟ නම් සැමියත් ඒකට එකඟ නම් අන්නේ දෙන්නටම පුළුවන් Brahmachariව කටයුතු කරන්නට විවාහ සංස්ථාව තුල උනත් එහෙම නැතුව සැමියාගේ අනුමැතියකින් තොරව බිරිඳ Brahmachariව ඉන්නට විවාහ ජීවිතේ උත්සාහ කරනවා නම් එහෙම නැත්නම් බිරිඳගේ අනුමැතියකින් තොරව බිරිඳගේ එකඟත්වයකින් තොරව සැමියා Brahmachariව ඉන්නට උත්සාහ කරනවා නම් විවාහ සංස්ථාවක් තුල ඒක යථා සාරුප්ප සන්තෝෂයක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ගැළපෙන විදිහේ සතුටක් එතන ලබන්නේ එතන සුදුසු සතුටක් ලබන්නේ කියලා කියන්න බෑ. එතන සතුට දෙදරා යන්නට ඒක හේතුවක් වෙනවා. හැබැයි විවාහ නොවී ඉන්න ගිහි පුද්ගලයාට මේක ගැළපෙන සතුටක්. ඒක ඊටාම යෝග්‍ය සතුටක්. ඒක ඊටාම උචිත සතුටක් කියලා අපිට හඟින්නට පුළුවන්. ඊළඟට භික්ෂුන් වහන්සේට ඒක ඊටාම යෝග්‍ය සතුටක්, ඒක ඊටාම ගැළපෙන සතුටක්, ඒක ඊටාම අත්‍යවශ්‍ය සතුටක්. එතකොට Brahmachari ජීවිතයක් ගත කරන කෙනාට ගැළපෙන දේ සාමාන්‍ය කම්සප විඳින කෙනාට ගැළපෙන්නේ නැහැ. සාමාන්‍ය කම්සප විඳින ජීවිතයක් ගත කරන කෙනාට ගැළපෙන දේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන කෙනාට ගැළපෙන්නේ නැහැ. ඒතකොට මේ නොගැළපීම. ඒතකොට දෙදෙනාම සතුටින් ජීවත් වෙන්නට තමයි උත්සාහ කරන්නේ. බ්‍රහ්මචාරී පුද්ගලයාත් ඒ සඳහා උත්සාහ කරන්නේ. අර විවාහ සංස්ථාවක් පවත්වන කෙනත් ඒ සඳහා උත්සාහ කරන්නේ. හැබැයි ඒ දෙදෙනාගේ ප්‍රතිපත්ති දෙකක් නිසා ඒ තමන්ගේ පෞද්ගලික ප්‍රතිපත්තියට අනුව ගැළපෙන නොගැළපෙන ගතිය වෙනස් වෙනවා. ඒ නිසා හැම විටම අපි සැලකිලිමත් වෙන්නට ඕනේ යමක් කරනකොට යමක් කියනකොට යමක් සිතනකොට ඒවා තුලින් යම්කිසි සතුටක් පවත්වා ගන්නට නම් මේක කොයිතරම් දුරට ගැළපෙනවද නොගැළපෙනවද කියලා අපිට සිතා බලන්නට සොයා බලන්නට පුළුවන් වෙනවා. ඒබඳු අවබෝධයකින් ඒබඳු වැටහීමකින් තොරව යම්කිසි කෙනෙක් මේ සතුට ලබන්නට උත්සාහ කරනවා නම් ඒ හැම විටම මොකක් හෝ අඩුවක් මොකක් හෝ අර්බුදයක් මොකක් හෝ පටලැවිල්ලක් සිද්ධ වෙලා වැඩි කාලයක් ඒ සතුට සන්තෝෂේ පවත්වා ගන්නට නොහැකි වෙනවා ඒ තුලින්ම තමන්ගේ ජීවිතය නොසතුටට අසන්තුෂ්ටියට පැමිණෙන්නට ඉඩකඩ තියෙනවා. මෙන්න මේ විදිහට මේ සාමිස සතුට සාමිස සතුටයි කියලා අපි කිව්වේ මේ ඉන්ද්‍රිය හරහා තෘෂ්ණා මූලිකව ලබන්නා වූ සතුට. මේ සතුට ජීවිතය තුළ පවත්වන්නට නම් මේ කරුණු ගැන නිතර සැලකිලිමත් වෙන්නට ඕන. අපි පසුගිය ධර්මදේශනාවල පැහැදිලි කළා අත්ති සුඛය, භෝග සුඛය, අනන සුඛය සහ අනවජ්‍ය සුඛය කියන මේ කරුණු හතරට අනුව Tamanගේ සතුට සන්තෝෂය පවත්වා ගන්නට සාමිස සතුට විඳින කෙනා වග බලා ගන්නට ඕන. ඊළඟට ඊළඟ ප්‍රභේදයේ හැටියට අපි හැඳින්නුවේ යතා ලාභ සන්තෝෂය, යතා බල සන්තෝෂය, යතා සාරුප්ප සන්තෝෂය කියන මේ කරුණු තුනට අනුව Tamanගේ සන්තුෂ්ටිය පවත්වා ගන්නට යම්කිසි කෙනෙක් වග බලා ගන්නට ඕන. මෙන්න මේ කියන ප්‍රභේද පිළිබඳව යම්කිසි වැටහීමක් ඇතිව ඊට පටහැනි නොවන ආකාරයට ඊට ඇතුළත් වෙන ආකාරයට යම්කිසි කෙනෙකුගේ සාමිස සුවේ පවත්වා ගන්නට උත්සාහ කරනවා නම් ඒ තනත්තාට යම් ප්‍රමාණයකට ඒ සාමිස සතුට පවත්වා ගන්නට පුළුවන් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක විකෘති නොවි විපරීත නොවි ඛණ්ඩණය නොවි තමන්ට හානි නොවි ලෝකෙට හානි නොවි ඒ සාමිස සුවේ පවත්වන්නට නම් ඔය ආකාරයෙන් පැවැත්විය යුතු වෙනවා. නමුත් අපි තේරුම් ගන්නට ඕන මේ සාමිස සුවේ කියන එක අපි ඔය මොන විදිහෙන් පැවැත්වුවා වුණත් ඒව තුල යම්කිසි දැවෙන, වික්ෂිප්ත වෙන, කලබල වෙන, කම්පණය වෙන ගතියක් ඒත් එක්ක හැම විටම පවතිනවා. අපි පසුගිය දේශනාවලදී මේ පිළිබඳව ඇතැම් උපමා සඳහන් කරමින් පැහැදිලි කළා. බිරිඳක් ලැබුණු පුරුෂයෙකුට ඒ බිරිඳ ලැබීමෙන් සතුටු වෙනවා වගේම යම් කම්පනයක් මට නැති වෙයිද, මට අහිමි වෙයිද කියන මෙහෙම ගැටලුවක් මතුවෙනවා. මුදල් අතට ලැබෙනකොට ඒ අතට ලැබෙනකොට සතුටක් ඇති වෙනා වගේම ඒවහා සමානවම අපිට යම්කිසි කම්පනයක් ඇති වෙනවා අනිත් අය දකීද මට මේක අහිමි වෙයිද මේ විදිහේ කම්පනයක් ඇති වෙනවා ඒ කුමක් නිසාද අර තෘෂ්ණාව මුල් කොටගෙන මේ සතුට ලබන නිසා තෘෂ්ණාවට අදාළ වූ ඒ මානසික පීඩනය ඒ පුද්ගලයා තුළ හැම විටම පවතිනවා එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නති සෝකෝ කුතෝ භයං මේ තෘෂ්ණාව පදනම් කොටගෙන අපි කටයුතු කරද්දී හැමතිස්සෙම ශෝකය බිය හටගන්න. ඒ ලැබෙනකොට සතුටු වෙනවා වගේම ඒකත් එක්කලා බියකුත් හටගන්නවා. ලැබෙනකොට සතුටු වෙනවා වගේ මේවා නැති වෙනකොට ශෝකයකුත් හට ගන්නවා. ඒ නිසා මේ සාමිස සැපය ප්‍රධාන වශයෙන් ආදීනව දෙකකින් යුක්ත වෙනවා. පළවෙනි ආදීනවය ආදීනවයයි කියලා කියන්නේ යමක පවතින දෝෂය. ඒකේ පවතින අයහපත් පැත්ත, කටුක පැත්ත, පීඩාකාරී පැත්ත තමයි ආදීනවයයි කියලා කියන්නේ. මේ සාමිස සැපයක එබඳු ආදීනව පැහැදිලිව දෙකක් පවතිනවා. පළමුවෙනි ආදීනවේ තමයි අර ඒ සාමිස සුවය පවත්වන තාක්කල් ඇතිවෙන වෙහෙස කර බව, පීඩාකාරී බව එය තමයි අපි පසුගිය දිනක සඳහන් කළේ මස් කැටියක්ගත් උකුස්සෙක් ආකාශයේ පියාසර කරද්දී ඒ මස් කැමති වෙන අන්‍ය උකුස්සොත් ඒ උකුස්සා පසුපස හඹා යමින් අර මස් කැටිය දැහැ ගන්නට නිරන්තරයෙන් උත්සාහයක යෙදෙනවා. අන්න ඒ වගේ කාම සම්පත් කියන්නේ බහුසාධාරණ ධර්ම නිසා නිරන්තරයෙන් අන් අයගෙන් බාධා පැමිණෙයිද අන් අයගෙන් පීඩා පැමිණෙයිද ඒ අය විසින් මේ පැහැරගනීද ආදි වශයෙන් නිරන්තර චිත්ත පීඩාවක් මානසික දාහයක් ඒත් එක්කලා පැන නගිනවා. එතකොට මේ විදිහෙන් තෘෂ්ණාව මූලිකව විඳින්නා වූ සතුටක් නිසා අර භීතිය තැතිගැන්ම දාහය පවතිනවා. එපමණක් නෙමෙයි යම්කිසි දෙයක් තෘෂ්ණාව පදනම් කොටගෙන අපි විඳිනවා නම් ඒ තෘෂ්ණාව නිසාම හටගන්න අර අසහනකාරී ගතියත් ඒ තුල අන්තර්ගත වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට මේ සාමිස සැපය දහමෙහි දැක්වෙන්නේ හරියට කුෂ්ඨ රෝගියෙක් ඒ කුෂ්ඨය නැවත නැවත කසනකොට ගින්නට අල්ලලා තරමක් රත් කළොත් ඒකෙන් යම්කිසි සහනයක් සුවයක් දැනෙනවා. එතකොට ඒ කුෂ්ඨයේ තියෙන කසන ගතිය නිසා තමයි අර උණුසුම් ගතිය, දැවෙන ගතිය සහනයක් වගේ දැනෙන්නට පටන් නමුත් ඒ උණුසුම් කරන්න කරන්න නැවත නැවත ඒ කුෂ්ඨය ඔඩුදුවල තව තවත් සැරව වැగిරෙන තැනටපත් වෙනවා. ඒක සුවපත් වෙන්නේ නැහැ. නමුත් ඒ වෙලාවට తాවකාලිකව යම්කිසි සුවයක් දැනෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තෘෂ්ණාව පදනම් කරගෙන ඉන්ද්‍රිය ධර්ම හරහා ලබන්නා වූ සතුට හැම විටම තෘෂ්ණාව මූලික කොටගෙන පවතින නිසා ඒ කියන වෙහෙසකර බව ඒ කියන පීඩාකාරී බව ඒ කියන දාහය මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. මේක තමයි සාමිස සෝයේහි පළමුවෙනි ආදීනවේ හැටියට අපි සඳහන් කළේ. ඊළඟට දෙවන ආදීනවේ තමයි සාමිස සැපය විපරිණාම ස්වභාවයට පත් වෙනවා. ඒ කියන්නේ සංස්කාර ධර්මයන් ස්වභාවයෙන්ම අනිත්‍ය නිසා ඒ අනිත්‍යතාවත් එක්කලා පෙරලෙන ගතිය, වෙනස් වෙන ගතිය, අහෝසි වෙන ගතිය මේ හැම සාමිස සැපයක් එක්කලාම බැඳී පවතින ආදීනවයක්. ඒ විදිහට තමන් බොහොම ආදරයෙන් සෙනෙහසින් පවත්වාගත්තු සතුට වෙනස් වෙන තැන අපට එයම දුකක් බවට වේදනාවක් බවට පරිවර්තනය වෙනවා. ඒක තමයි අපි පෙර දිනෙත් සඳහන් කළේ දරුවන් ලැබෙනකොට සතුට වෙනවා. ඒ දරුවන් තමන්ගෙන් වෙන් වෙනකොට තමන්ට ඒකම දුකක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම ධනය ලැබෙනකොට සතුට වෙනවා. ඒ ධනය නැති වෙනකොට, වැය වෙනකොට එයම තමන්ට වේදනාවක් දුකක් බවට පත් වෙනවා. මෙන්න මේ විපරිණාම ස්වභාවය මේ සාමිස සතුටෙහි පවතිනා වූ එක්තරා ආදීනවයක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ තුලින් අදහස් කරන්නේ අපි මේ සාවිස සතුට විපරිණාමයට පත්වෙන නිසා සම්පූර්ණයක බැහැර කරලා ප්‍රතික්ෂේප කරලා කටයුතු කළ යුතුයි කියන බව නෙමෙයි. එහෙම කරන්නට අපේ මනස අපි පුහුණු කරමින් පවතින මේ සියල්ලක්ම බැහැර කිරීමෙන් සියලුම තෘෂ්ණාව දුරු කිරීමෙන් විමුක්තිය සාක්ෂාත් කර ගැනීම අපේ ප්‍රධාන පරමාර්ථය වෙනවා. ඒ පරමාර්ථය වෙත අපි යන තෙක් ඒ පරමාර්ථය සාක්ෂාත් කරන තෙක් අපිට සාමිස සතුට යම් ප්‍රමාණයකින් පවත්වා ගන්නටත් සිද්ධ වෙනවා. ඒ නිසා එන් විමුක්තිය සාක්ෂාත් කරගන්නා තෙක් අපි මේ සාමිස සතුට පවත්වා ගනිද්දී අපිට මේ තියෙන ආදීනව දෙක හරියට තේරුම් අරගෙන පවත්වන්නට පුළුවන් නම් ඒතනත්තාට දැඩි වෙහෙසක් නැතුව යම් ප්‍රමාණයකට නඩත්තු කරගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ කියන්නේ මේ සාවිස සතුට කියලා කියන්නේ తాවකාලික පැලස්තරයක් පමණයි. අර කුෂ්ඨ රෝගියා ඒ තමන්ගේ කුෂ්ඨයේ ගින්නට අල්ලනකොට ඒ තැවීමත් එක්කලා යම්කිසි తాවකාලික සහනයක්, තෘප්තියක්, සුවයක් දැනෙන්නා වගේ ඒ ඒ වෙලාවට මේ ඉන්ද්‍රිය ධර්ම හරහා අපි ලබන්නා වූ తాවකාලික සුවයක් පමණයි මෙහි ලැබෙන්නේ කියන බවත් ඒ සැපයට අපි ගිජු ඒ විපරිණාමය නිසා එහෙම නැත්නම් වෙනස් වීම නිසා යලි යලිත් අපට බරපතල වෙහෙසක් පීඩාවක් දැනෙනවා කියන මේ ආදීනව දෙක හරියට තේරුම් අරගෙන කටයුතු කරන්නට පුළුවන් යම් ප්‍රමාණයකට ඒ තුලින් ඇතිවෙන වෙහෙස කර බව සංසිඳවා ගන්නට පුළුවන්. උදාහරණයක් හැටියට අපි යම් කිසි දෙයක් නැති වෙනවා කියලා දැනගෙන තිබුණහම කල්ැතුව අපිට ඒකට ඔරොත්තු දී ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් හදිසියෙ යම් කෙනෙක් මිය පරලෝ ගියොත් අපට මහත් වූ කම්පනයක් මහත් වූ සිත් තැවුලක් ඇති වෙනවා. නමුත් ටිකක් රෝගී වෙලා කලක් ගත වෙලා ටික ටික ටික ටික ජීවිතය ශ්‍රේ වෙලා වැය වෙලා ගිහිල්ලා අවසානයේ මරණයටපත් වුනහම අපට එච්චරම ਸੰతాපයක් ඒ නිසා මතුවෙන්නේ නැහැ. සමහර විට අපි මැරිච් එක කොච්චර හොඳයිද එහෙම නොවුනනම් තවත් කාලයක් නිකන් දුක් විඳිනවානේ ඒ මිය ගිය කෙනාටත් ඒක මහා ශාන්තියක් ජීවත් වෙන අයටත් ඒක මහා ශාන්තියක් ඒ නිසා තවත් ඇදී ඇදී විඳව විඳවා ඉන්න නැතුව මැරිච්ච එකනම් යහපතක් කියලා හැඟෙන අවස්ථා සමහර විට තියෙන්නට පුළුවන් එතකොට ඒ පුද්ගලයාම උනත් හදිසි අවස්ථාවක මිය පරලෝ ගියා අපිට ඒ තුලින් යම්කිසි කම්පනයක් වේදනාවක් අරීට වඩා තදබල විදිහට දැනෙන්නට පුළුවන් එතකොට දැන් මේ தત્ත්වය උද්ගත වෙන්නේ මරණය නිසා කියලායි අපිට හැඟෙන්නේ. නමුත් මරණය නිසා මේ தત્ත්වය ඇති වෙනවා නම් හදිසියෙ මැරුණත්, කල් ගිහිල්ලා මැරුණත්, ඒ අවස්ථා දෙකේම ඒ පීඩාව දැනෙන්නට ඕන. නමුත් හදිසියෙ මැරුණහම අපට වියෝදුක වැඩි වෙන්නටත් ටිකෙන් ටික ටිකෙන් ටික රෝගී වෙලා ඔත්පල වෙලා මැරෙමින් ගොඩෙමින් ඉඳලා එහෙම වෙලා මැරුණාම ඒ විපරිණාම දුක්ඛය එහෙම නැත්නම් ඒ විయోగ දුක්ඛය තරමක් අඩු වෙන්නටත් හේතුව මොකක්ද? එතනදි පින්නතුනේ අර ටිකෙන් ටික රෝගී වෙලා ටික ටික දුබල වෙලා මරණයටපත් වෙනකොට අපි දන්නවා දැන් අද මැරෙයිද දන්නේ නැහැ හෙට මැරෙයිද දන්නේ නැහැ කියලා අපි ටික ටික මනසේකට සූදානම් කරගන්නවා නමුත් අර ශනිකව මැරෙනකොට හදිසියෙ මැරෙනකොට ඒ මරණය පිළිබඳව බලාපොරොත්තුවක් දැනුවත් වීමක් పూర్ව වශයෙන් අපිට ඇති කරගෙන නැහැ. ඒ పూర్ව දැනුවත් වීමකින් තොරව එකවරම හැම දෙයක් සිද්ධ වුනහම අපි දැඩි කම්පනයකටපත් වෙනවා. పూర్ව දැනුවත් වීමක් සමග යම්කිසි දෙයක් සිද්ධ වෙනකොට අපිට ඒ බඳු බරපතල කම්පනයක් නැතුව ඒක දරා ගැනීමේ යම්කිසි හැකියාවක් ඇති වෙනවා. එනිසා මේ සාමස සතුට ලබන්නා වූ හැම කෙනෙක්ම මේ කාරණේ කල්ලාතුව වටහාගෙන තිබුණොත් මේ තෘෂ්ණාව නිසා මෙහි යම්කිසි පීඩාකාරී ගතියක් තියෙනවා. ඒ වගේම නැවත නැවත වෙනස් වෙනකොටත් ඒ වයින් යම් පීඩාවක් විඳින්නට සිද්ධ වෙනවා කියන මේ කරුණු දෙක පිළිබඳව පූර්ව දැනුවත් වීමකින් යුක්තව මේ සාමිස සතුට පරිහරණය කරනවා නම් එබඳු තැනැත්තාට එය නැතිවීම නිසා ඒ අහෝසි වීම නිසා ඇතිවෙන බරපතල කම්පනය තරම අවම කරගන්නට පුළුවන්. මේ ලංකාවේ අතීතයේහි එක් නිවසක මවක් පියෙක් ඒ වගේම දියණියක් පුතණු කෙනෙක් කියන මේ සිව් දෙනා ජීවත් වෙනවා. බුදුදහමට අනුව ඒ අය ධාර්මික ජීවිතයක් ගත කරනවා වගේම මරණානුස්සති භාවනාව දෛනික ජීවිතයේ එක් අංගයක් හැටියටම ඒ අය පුරුදු පුහුණු කරන්නට උනන්දු වුණා. දැන් හුඟක් දෙනා මරණානුස්සති භාවනාව කරද්දී ජීවිතං අනියතම් මරණන් නියතම් මරණන් නියතම් කියලා හිතනවා විනා ඒ වචනයත් එක්කලා මනස ඒකාග්‍ර කරන්නට වෙහෙසෙනවා විනා මරණය කියන්නේ මොකද්ද මැරෙන්නේ කොහොමද මේවා පිළිබඳව ගැඹුරින් සිතලා බලලා අවබෝධ කරගන්නට උත්සාහ කරන අය සමාජයේ ගොඩක් අඩුයි සැබවින්ම මරණානුස්සති භාවනාවයි කියලා කියන්නේ මේ ජීවිතයේ තියෙන අස්තිරත්වය මේ විඳින හැම සැපයක්ම වහා අහෝසු වෙන්නට පුළුවන් බව එහි පවතින විපරිණාම ස්වභාවය නැවත නැවත ගැඹුරින් කල්පනා කරලා අවබෝධ කරගන්නට උත්සාහ කිරීම. එතකොට මේ ගැමි පවුල ඒ ආකාරයෙන් නිවැරදිව මරණානුස්සති භාවනා ප්‍රගුණ කරමින් ඒ අය ජීවිතයේ ස්වභාවයේ යථා ස්වභාවය පිළිබඳව යම් අවදිමත් සිතකින් Tamanගේ දෛනික ජීවිතය පැවැත්වුවා. දියණිය සහ මෑණියන් නිවසේ කටයුතු පිළිබඳව සොය ලබල්ලා ක්‍රියාත්මක වෙනවා. තාත්තා සහ පුතණුවන් හේනේ කුඹුරේ ගොවිතැන් කරලා එයින් ජීවිතේ පවත්වන්නට අවශ්‍ය භෞතික සම්පත් සම්පාදනය කරනවා. දිනක් තාත්තා සහ පුතා හේනේ ගොවිතැන් කරමින් ඉන්න අතරතුරේ ඒ තාත්තා නිවසට පණිවිඩයක් එවනවා අද දෙන්නෙකුට කෑම ගෙනෙන්නට එපා එක්කිනෙකුට පමණක් කෑම අරන් එන්න සුදු ඇඳුම් ඇඳගෙන එන්න ඊට පස්සේ අම්මයි දුවයි එක්කිනෙකුට කෑමත් අරගෙන සුදු ඇඳුම් ඇඳගෙන ගියා ගිහිල්ලා බලනකොට පුතා සර්පෙක් දෂ්ට කරලා අභාවයට ගිහිල්ලා අර ගෙනිච්ච ආහාර ටික තාත්තා ගහක් යටට වෙලා අනුභව කරලා ඊට පස්සේ තුන්දෙනාම එකතු වෙලා දර කපලා දාලා තිබිච්ච ඒ ලී කොටන් දර කෑලි එකතු කරලා සෑයක් හදලා අර Tamanගේ පුතණුවන්ගේ Tamanගේ සහෝදරයාගේ මිනිය ආදාහන කරනවා මේ අවස්ථාවේ මේ පිළිබඳව දැකපු සක්‍රදේවේන්ද්‍ර කල්පනා කරනවා මේ අයගේ ගුණය ප්‍රකට කරන්නට මේ සුදුසු අවස්ථාවයි. එහෙම හිතලා මිනිස් වෙස්යකින් එතනට පැමිණිලා අහනවා කුමක්ද මේ කරන්නේ? අපේ පුතණුවන් මිය ගියා ඒ පුතණුවන්ගේ ආදාහණයයි මේ සිද්ධ කරන්නේ. එතනදී අර ආගන්තුකයා අහනවා පුතා මැරුණා නම් අම්මට දුකක් ඇති වෙන්නේ නැද්ද? පස්සේ අර අම්මා කියනවා Taman කැමති දරුවෙක් මිය පරලෝ ගියහම යම්කිසි කනගාටුවක් මනසට දැනෙනවා තමයි. නමුත් ඒකට වහල් වෙන එක තරම් තේරුමක් නැහැ. ඒ මොකද මම මේ දරුවට මගේ කුසේ ඇවිදින් පිළිසිඳ ගන්නට කියලා මම ආරාධනා කළේ නැහැ. ඒ වගේම දැන් ජීවත් වුණා ඇති දැන් යන්න කියලා ආරාධනා කළා පිටත් කළේ නැහැ. ඒ Tamanගේ කර්මානුරූපව Tamanගේ කැමැත්තට අනුව පැමිණිය තමන්ගේ කර්මානුරූපව තමන්ගේ කැමැත්තට අනුව නික්ම ගියා. ඒකට ආපු හැටියටම ගිහින් තියෙනවා. ඒක ඉතින් අපේ දෝෂයක් නෙමෙයි. අපි ළඟට දරුවෙක් හැටියට ආවට පස්සේ අපිට කරන්න පුළුවන් යුතුයකම් අපි නොපිරිහෙලා ඉටු කළා දරුවෙක් හැටියට ආදරයෙන් සෙනෙහසින් සැලකුවා අපිට කළ හැකි දේ කළා කළ නොහැකි දේ පිළිබඳව හඬා වැළපිලා ඇති තේරුමක් නැහැ ඒක පළක් ඇති දෙයක් නෙමෙයි පස්සේ ආගන්තුකයා මේ දියණියකින් අහනවා ඔබේ සහෝදරයා නම් සහෝදරයා මිය ගියාම දුකක් ඇති වෙන්නේ නැහැ. පස්සට දියණියක් කියනවා සහෝදරයා මිය ගියාම කනගාටුවක් ඇති වෙනවා. නමුත් ඒකත් එක්කම තැවි තැවි හිටියොත් ආහාර අරුචි වෙනෝ නිින්ද නැතුව යනෝ කය කෘෂ වෙනෝ ඒකෙන් නිකන් කායික මානසික වෙහෙස විතරයි ඒ නිසා සහෝදරය හැටියට ඉන්න කාලේ කරන්න පුළුවන් යුතුයකම් ටික කළා ආදරයෙන් සෙනෙහසින් කටයුතු කළා මිය ගියාට පස්සේ අපිට කරන්න පුළුවන් ටික තමයි දැන් මේ කරන්නේ මෙන්න මේ විදිහට මේ සාමිස සතුටෙහි තියෙන විපරිණාම ස්වභාවය කියන්නේ මේ අපි ඇසුරු කරන නිසුරු කරන පුද්ගලයෝ ධනය වස්තුන් භෞතික දේවල් හැම දෙයක්ම වෙනස් වෙනවා නැති වෙනවා ඒවා කලකදී අහෝස් වෙනවා කියන මේ කාරණේ හරියට තේරුම් අරගෙන කටයුතු කරන්නට පුළුවන් නම් එබඳු අයට ජීවත් වෙන තාක්කල් ආදරයෙන් සෙනෙහසින් ඒ සාමිස සතුට ලබන්නටත් පුළුවන් ඒ වගේම අහෝසි වෙනකොට ෂය වෙනකොට වැය වෙනකොට මේ ලෝක ධර්මතාවයක් මේ සිද්ධ වෙන්නේ මේක අපට විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි මේක මට විතරක් සිද්ධ වෙච්ච අහඹු සිදුවීමක් නෙමෙයි මේ කාටත් පොදු විශ්ව ධර්මයටයි මේ මුහුණ දුන්නේ කියන කාරණය හරියට තේරුම් අරගෙන ඊන් තැවීමකටපත් නොවේ සැහැල්ලුවෙන් මනස පවත්වන්නට පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අෂ්ටලෝක ධර්මයේම අපට ජීවිතේ අත්දකින්නට වෙනවා කියන අවබෝධය ඇති කරගෙන ප්‍රඥාවන්තව කටයුතු කළ යුතුයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අෂ්ටලෝක ධර්මයෙන් කාරණා හතරකට අපි කැමති වෙනවා. කාරණා හතරකට අපි ඉච්චර කැමති වෙන්නේ නැහැ. ලාභ, යස, ප්‍රශංසා, සැප කියන මේ කාරණා හතර අපිට ප්‍රියයි. අලාභ, අය අයස, නිന്ദා, දුක කියන මේ காரணා හතර අපට අප්‍රියයි. ඒ කැමැති කාරණාත් අපට ජීවිතේ විටින් විට ලැබෙනවා අකමැති කාරණාත් අපට විටින් විට ජීවිතේ ලැබෙනවා ඒ කැමැති කාරණා ලැබෙනකොට ඒන් අපට සාමස සතුටක් දැනෙනවා ධනලාභ ඒ වගේම පුත්‍රලාභ භෞතික සම්පත් වලින් අපට නොයෙකුත් ලාභ ප්‍රයෝජන සැලසෙනකොට ඒ නිසා අපට සන්තුෂ්ටියක් දැනෙනවා හැබැයි සමහර වෙලාවට ඒවා නැති වෙලා විනාශ වෙලා යන අවස්ථා වගේම අලාභ සිද්ධ වෙන අවස්ථා අපිට තියෙනවා. ඒතර මේ අවස්ථා දෙකම දරා ගන්නට නම් අර ලැබීම වගේම නොලැබීමත් ඒ වගේම ලැබීම වගේ මේ ලැබුණු දේවල් වල අහෝසි වීමක් යම් මොහතක සිද්ධ වෙනවා මේක තමයි මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය කියන එක හඳුනාගෙන විපරිණාම ලක්ෂණය පිළිබඳව යම් වැටහීමකින් කටයුතු කරන්න අපි පුරුදු පුහුණු වෙන්නට ඕනේ ඒ වගේම යස ප්‍රශංසා සැප කියන මේවා යසසයි කියලා කියන්නේ පිරිස් බලයටත් යසස කියලා කියනවා කීර්තියටත් යසස කියලා කියනවා පිරිස් බලයත් කීර්තියත් කලකදී ලැබෙන්නට පුළුවන් කලකදී අහෝස් වෙන්නටත් පුළුවන් ප්‍රශංසා වගේම නිന്ദා ලැබෙන්නට පුළුවන් ඒ වගේම කායික මානසික සුවේ වගේම දුක් පීඩාත් කලින් කලට අපි වෙත උදා වෙන්නට පුළුවන් එතකොට මේ හැම අවස්ථාවකම අපට ලැබෙන්නේ කුමක් නිසාද? ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා. එතකොට මේවා සාස්වත දේවල් සදාකාලික දේවල් නෙමේ මේවා විපරිණාම ස්වභාවයටපත් වෙනවා මේවා අනිත්‍ය ධර්මතාවයයි කියලා හරියට තේරුම් අරන් කටයුතු කරන්නට පුළුවන් මේ සාමිස සැපය අහෝසි වුණු තැන වෙනස් වුණු තැන විපරිණාම ස්වභාවයටපත් වුණු තැන ඇතිවෙන මානසික කම්පනය මානසික ඇදවැටීම බරපතල තත්වයටපත් කරගන්නේ නැතිව ඒ මානසික තත්වයට ඒ උද්ගත වෙන ස්වභාවයට ඔරොත්තු දෙමින් Tamanට සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට එය උදව් වෙනවා. එනිසා විශේෂයෙන් මේ සාමිස සතුට පිළිබඳව අපි තේරුම් ගන්නට ඕන අර මුලින් කියන ලද ආකාරයට සාමස සතුට මනවින් පවත්වා ගන්නට වීරය කරනවා වගේම මෙහි ආදීනවය පවතිනවා ඒ තෘෂ්ණාව මුල් කොට පවතින නිසා දැවෙන ගතියක් තියෙනවා ඒවා සංස්කාර ධර්ම නිසා විපරිණාම ස්වභාවයටපත් වෙනවා ඒ දැවෙන ගතියට ඔරොත්තු දී ගන්නට ඒ විපරිණාම ස්වභාවයට ඔරොත්තු දී ගන්නට මනස සමබර කරගෙන හැඟීම් වලට වහල් නොවි අත්‍යවශ්‍යතාවය හඳුනාගෙන මේ සාමිස සතුට පවත්වන්නේ කොහොමද කියලා තේරුම් ගත්තොත් ඒබඳු කෙනෙකුට විමුක්තිය සාක්ෂාත් කරන තෙක් මේ සාමිස සතුට පවත්වා ගන්නට ඒ අවබෝධය විශේෂයෙන් උදව් වෙනවා. එමනම් මේ කරුණු සිහියේ පවත්වාගෙන සාමිස සතුටෙහි පවතින අවශ්‍යතාවය සහ එහි පවතින ආදීනවයන් තේරුම් අරගෙන එය පවත්වා ගන්නට හැම දිනාටම මේ දහම් කරුණු මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා ඉදිරි ධර්ම දේශනාවේදී निराமிස සතුට පිළිබඳව පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා අද මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනකටම